ජීවිතයක තියෙන નિසරු බව, ජීවිතයක තියෙන අසාරවත් බව භාග්‍යතුන් වහන්සේ ධර්ම අපිට පෙන්වා දුන්නා. ඒ තවදුරටත් අප ඇස් ඉදිරිපිට අපතම පෙන්වමින් වර්තමානයේ වන විට මුළු ලෝකයම වසාගන්නේ වසංගත රෝගී තත්ත්වය දිහා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයට එක්ක ලොකු පාඩමක් අපිට කියලා දෙනවා. අපේ ජීවිතයට සිතේ යුතු නව මාවතක් පිළිබඳව පෙන්වා දීමක් සිදු කරනවා. අපි හැමෝම ලෝකයේ තුල ජීවත් වෙනකොට සාරවත් කියලා හිතාගෙන ඉන්නේ හොඳයි කියලා හිතාගෙන ඉන්නේ භෞතික දේ පමණයි. ඒ නිසාම භෞතිකත්වයේ ගොඩනගන්නට එය සාර්ථකව පවත්වා ගන්නට හැකිවන තරමට ජීවිතය සාර්ථකයි කියලා අපි කල්පනා කරනවා. නමුත් ඒ සාර්ථකත්වය ලෙඩවීම මරණය කියන ධර්මය වළක්වන්නට හැකියාවක් තියෙන දෙයක් නෙවෙයි. එනිසා ලෙඩවීම කියන ධර්මයට මරණ ධර්මයට ලෝකයා මුහුණ දෙනවා ලෝකයාට ඒ සෑම තැනකදීම දුක වේදනාව කියන දේ උරුම වෙනවා මෙහෙම අසරණ තැනක ජීවත් වෙන ලෝකෙකට බුදුරජාණන් වහන්සේ මාවතක් වෙන්නලා දුන්නා ඔය කියන විදිහට දුක් නොවිඳ ජීවත් වෙන්නේ කොහොමද කියලා දැකිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි මාවතක් ඒ මාවත තමයි උත්තරීතර ධර්මයේ තුල අපට දැනගන්නට, දැකගන්නට තියෙන්නේ. අපි ඒකට කියනවා පර්යාප්ති ධර්මය කියලා. ඒ පර්යාප්ති ධර්මය ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේධය කරා ගමන් කරනවා. පර්යාප්ති ධර්මයේ ලෝකයේ තුල යම් කිසි කාලයක් තියෙනවා නම් ඒ කාලය තුළම ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදයේ කියන දේ නුවණැති මිනිසුන්ට උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ ප්‍රතිපත්තිය නිසා අද දවසේදී අපි පුරනවා නම් ප්‍රතිපත්තිය අනුගමනය කරනවා නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ප්‍රතිවේධය හෙවත් අවබෝධය අපිට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අවබෝධයට යම් කිසි කෙනෙක්පත් වුණොත් ඒ අවබෝධයටපත් වෙන කෙනා කරා ලෝකේ කවදාවත් දුකක් වෙහෙසක් පැමිණෙන්නේ නැහැ. ඒ දුක වෙහෙස කියන දේ දුරුකල දෙයක් ඉන් අත්මිදුන කෙනෙක් හැටියටයි ධර්ම අවබෝධය කළ පුද්ගලයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකේ බාලයා කරා මේ ලෙඩවීම ආදී නොඑක් දුක්ඛම් කටළු පැමිණෙනවා. නුවණැත්ත කරා මේ දේවල් පැමිණෙනවා. නමුත් ලෝකේ බාලයාගේ ස්වභාවය තමයි ඒ මත පිහිටලා ඒ දේ අනුව ගිහිල්ලා ඇඳීම් වැළපීම් දුක් උපද්ද ගන්නකම. පඬිතයාගේ ස්වභාවය තමයි ඒ දේවල් එක්ක ගිහිල්ලා ජීවිතයේ දුක කියන දේ උපද්ද ගන්නේ නැතුව ඒ දේවල් ප්‍රඥාවෙන් කළමනාකරණය කිරීම එමත් නැතිනම් නුවණින් එයින් අත මිදී වාසය කිරීම කියන දේ. බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය තුල අපිට පෙන්වන්නේ අන්න ඒ ඥාන ප්‍රතිපදාව. නැතිනම් ඒ ප්‍රඥා සහගත මාවත එනිසා අපි ධර්මය කියලා අනුගමනය කළ යුතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ඒ උතුම් ධර්ම මාර්ගය නිසා වෙනත් දෙයක් නෙමෙයි. ගිරිමානන්ද හාමුදුරුවෝ රෝගී බවට පත් වෙලා ඒ ගිලන්ව ඉන්න අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට ඒ පිළිබඳව දන්නපු අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥාවන් පිළිබඳව පැහැදිලි කරන්න තේදුනා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා මේ දස සංඥාවන් නැවත ප්‍රකාශ කරන්නට කියලා. ඉතින් මේ දස සංඥාවන් අපි බෞද්ධයින් හැටියට නිතර දෙවේලේ සජ්ජායනා කරනවා. ගිරිමානන්ද සූත්‍රයේ විදිහට පිරිත් පොත අපට ගත්තොත් අපේ බෞද්ධයෝ ඒ සූත්‍ර ධර්මයන් ඉතාමත් ගෞරවයෙන් සජ්ජායනා කරනවා පුරුදු පුහුණු කරනවා. නමුත් ඒ පුරුදු පුහුණු කරන සමස්තයක් සමූහයක් ජනතාව අතරින් ඉතාමත් සල්ප පිරිසක් විතරයි එහි පවත්නා සැබෑ නිවැරදි අර්ථය පිළිබඳව උත්සුක වෙන්නේ සැබෑ නිවැරදි අර්ථය ගවේෂණය කරන්නේ. එනිසා ධර්මයේ තුලින් ලැබිය හැකි සැනසීම ධර්මයේ තුලින් ලැබිය හැකි නිවීම කියන දේ අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මය අපි ඒ විදිහට පිරිසක් විදිහට අපි යම් ලෙඩකදී සජ්ජායනා කිරීම තුළ පමණක් නෙමෙයි ඒ ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපේ ජීවිතය තුළ විද්‍යමාන කර ගැනීම තුළින් එනිසා අපිට මේ දස සංඥාවන් තුළ කතා කරන උතුම් ධර්ම කාරණා කුමක්ද? ඒ අවබෝධය කරා අපි සමීප වන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවයි අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් හිටියේ. අනිත්‍ය සංඥාව පිළිබඳව එතනදී අපි කතා කරලා ඉන් පසුව අපි අනාත්ම සංඥාව පිළිබඳව අනාත්ම සංඥාව පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. එතකොට ආකාර දෙකකින් කොහොමද අනාත්ම සංඥාව කියන්නේ කියලා අපි සිහිපත් කරගත්තා. ආකාර හයකින් කොහොමද අනාත්ම සංඥාව නැතිනම් ශුන්‍යතාවයේ පිළිබඳව අපි නුවණ පවත්වන්නේ කියන එක පිළිබඳව අපි අදහස් ඇති කරගත්ත දැනගත්තා. ඒ වගේම ආකාර 10කින් කොහොමද ඒ අනාත්මය පිළිබඳව සිහිය පවත්වන්නේ ශුන්‍යතාවයේ උපදින විදිහට කියලා අපි ශ්‍රීපත් කරගන්න තියදුන සාකච්ඡා කළා. අද දවසේදී අපට තියෙන්නේ 12 ආකාරයකින් අපිට ද්වාදස ආකාරයේහි 12 ආකාරයකින් මේ ශුන්‍යතාවය පිළිබඳව කෙනෙක් හිත යොමු කරනවා තමන්ගේ නුවණ දියුණු කරනවා ඒ 12 ආකාරය පිළිබඳව සිහිපත් කිරීම තුළ අද දවසේදී සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ කෙනෙක් රූපය පිළිබඳව නසත්තෝ මේ රූපය සත්වයක් නෙමෙයි රූපය සත්වයක් නොවන ලෙස දකිනවා රූපය සත්වයක් ලෙස දකින්නේ අපිට අද ලෝකේ ජීවත් වෙන සත්වය කියලා අපි කියන්නේ මිනිස්සු ඉන්නවා තව සත්තු ඉන්නවා මෙන්න මේ විදිහට පැතිරගත් අදහසක් අපේ හිතේ පවතිනවානේ මේක තමයි සත්ව කියලා කියන්නේ අපි හිතනවා රූපේ සත්වයක් කියලා. ඒ නිසා තමයි අපි ඒ සත්වයක් මිනිස්සෙක් පේනවා කියලා කියන්නේ, සතෙක් පේනවා කියලා කියන්නේ. ඒ රූපය අපි සත්වයක් කියලා කල්පනා කරන නිසා. ඇත්තටම කවදාවත් ඇහැට පේන්නේ සත්වයක් නෙමෙයි. ඇහැට පේන්නේ වර්ණ සටහනක් නැතිනම් චිත්‍ර මාත්‍රයක් විතරයි. චිත්‍රය කියන එක කවදාවත් සත්වයක් බවට පත්වන්නේ නැහැ. චිත්‍රය කියන එක සත්වයක් නොවුණු හටගෙන නිරුද්ධ වන අනාත්ම ධර්මයක්. ඒක තමයි රූපයේ යථාර්ථය, ඒක තමයි රූපයේ සිදුවන ඇත්ත સિદ્ધාන්තයේ බවට පත්වන්නේ. ඇයි එහෙම කියන්නේ? අපි සාකච්ඡා කළා රූපය කියලා කියන්නේ මොකද්ද කියලා. ඇහැට පේන යම් වර්ණ රූපයක් තියෙනවා නම් ඒ ඇහැට පේන වර්ණ රූපය ඇහැට පතිත වෙන චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ පාට ටිකක් විතරයි. එතකොට ඇහැට පතිත වෙන මේ පාට ටික කියන එක ඇතුලේ සත්‍යය හිටියේ නෑනේ. ඒ පාට ටිකේ පුද්ගලය ජීවත් වුණේ නෑනේ. එනිසා න සත්‍යෝ කියලා කියනවා. න සත්‍යෝ. ඒ පේන රූපය සත්වයක් නෙමෙයි කවදාවත්. ඒක කිසිදු ලෙසක සත්වයක් ලෙස නොගිනිය හැකියි. දැන් හිතන්නකෝ එතකොට අපි අද භාවිත කරන සංඥාව මොකක්ද කියලා. අපි භාවිත කරන සංඥාව හැම මොහොතකම සත්ව සංඥාවක්. ඇයි? ඇහැට පේනකොටම අපිට පේන්නේ දරුවා. ඇහැට පේනකොටම අම්මා තාත්තා. ඇහැට පේනකොටම අපිට යාළුවෝ හිත මිත්‍රයෝ. ඒ වගේම ඇහැට පේන දේ පිළිබඳව අපිට තව මේ සත්තු මේ විදිහට තමයි අපි දකින්නේ. එතකොට ලෝකය තුල අපිට ඕනෑ තරම් රූපය සත්‍යයක් හැටියට කල්පනා කරනවා. කොටින්ම Taman දිහා බලනකොට Tamanගේ රූපය දිහා බලනකොට Tamanට තමා වූ කෙනෙක්ව හම්බ වෙනවා සත්‍යයක්ව හම්බ වෙනවා. එතකොට මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අපේ පරේක්ෂණය කරනකොට නුවණින් සම්මර්ෂණය කරනකොට අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේක න සත්ව සත්‍යයක් නෙමෙයි කියන දේ. ඇයි සත්‍යයක් නෙමෙයි කියලා කියන්නේ? යම්කිසි දෙයක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ හේතු සත්‍යයේ පුද්ගලයක් වෙන්නේ නැත්නම් ඒ හේතුව නිසා ගොඩනැගෙන ඵලය කිසිම කලෙක සත්‍යයේ පුද්ගලයක් බවට පත්වන්න විදිහක් නැත්තේ නෑ. ඒ හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. ඒක කෙනෙක් නම් එයාට පුළුවන්කම තියෙන්න ඕනේ ඔහුට අවශ්‍ය විදිහට ඒක පවත්වාගෙන යන්න. එනිසා මේ කරන සත්වෝ සත්වයක් නෙමෙයි කියලා කියනවා. ඇහැට පේන රූපය ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැතිලා යනවා. කනට ඇහෙන ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැතිලා යනවා. නාසයට දැනෙන යම් ගන්ධයක් තියෙනවා නම් ඒ ගන්ධය දිවට දැනෙන යම් රසයක් තියෙනවා නම් ඒ රසය කයට දැනෙන යම් පහසක් තියෙනවා නම් ඒ ස්පර්ශය ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඇහැට පෙනුණු ඒ රූපය අපිට කවදාවත් ආපහු දකින්න පුළුවන් කමක් නැත්තේ. ආයි කවදාවත් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඔබ දැන් ඇහැට යම් රූපයක් පේනවා නම් ඒ පේන රූපය ඔබට නැවත කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. අලුතෙන් තමයි ඔබට ආපහු රූපයක් වර්ණ සටහනක් ගැටෙන්නේ. හැබැයි ඔබ මනසින් රැස් කරගන්නව නිමිති අර ඔබ දැනගත්ත දේ එළිය තියනවා කියලා. අන්න ඒ සංඥාව තමයි ඔබ ඇසුරු කරන්නේ දැන්. ඒ සංඥාව පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. අපි කතා කරන්නේ රූපය කියන ධර්මතාවය පිළිබඳව. එතකොට රූපය කියන ධර්මතාවයේ යථාර්ථය මොකද්ද? රූපය කියන ධර්මතාවයේ තියෙන ස්වභාවය මොකද්ද? ඒක මේ මොහොතින් මොහොත ආයතන කරා පැමිණෙනවා. ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ওই මොහොතකට පේන ওই පාට ටික ඇතුලේ ওই චිත්‍රය ඇතුලේ දරුවෙක් ඉන්න පුළුවන් කමක් නැහැනේ. දැන් හොඳයි ඔබ ඔය ඉන්න මොහොත යම් කිසි විදිහකින් ඡායා රූපයකට නගනවා. ෆොටෝ එකක් ගන්නවා. පස්සේ ඔබට පෙන්වොත් එහෙම ওই ෆොටෝ එක ඔබ බලයි ඔබත් ඉන්නවද කියලා. දැන් මේ ෆොටෝ එක ඇතුලේ ඔබ පෙන්නයි මේ ඉන්නේ මම කියලා. දැන් කියන්නකෝ ඒ ෆොටෝ එකේ ඔබ ඉන්නවද කියලා බලන්නේ ඔබ ඉන්නවා කියලා පෙන්වන්නේ කවුද කියලා. එතකොට ඒ පෙන්නන මම. එතකොට ඒ මමද ඇත්ත මම අර ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම. අපි කියනවා ෆොටෝ එකේ ඉන්න කෙනා බොරු මේ ඉන්න කෙනා ඇත්ත කියලා. එතකොට ඔබ ඇත්තටම ඔබ මම ඉන්නවා කියලා හිතාගෙන හිටපු මොහොත නෙමෙයි ඒ ඡායාරූපයට නැගලා තිබ්බේ. ඇත්තටම ඔබ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මොහොත තමයි ඒ ඡායාරූපයට නගලා තිබෙන්නේ. එහෙනම් ඒ ඔබ ඉන්නවා කියලා හිතාගෙන හිටපු මොහොතේ තිබුණු ඒ රූපය ඔබ උනේ නැන් සත්‍යයක් උනේ නැහැ. එහෙනම් අපිට පේනවා ඇහැට පේන රූපය සත්පුද්ගල භවෙන් තොර වෙච්ච සත්පුද්ගලයේ වශයෙන් පණවන්න බැරි දේවල් කියලා. එනිසා රූපං නසත්තෝ කියලා කියනවා. රූපය කියන එක සත්‍යයක් නෙමෙයි. ඒ වගේම රූපය කියන එක සත්‍යයක් නෙමෙයි කියනවා වගේම වේදනා නසත්තෝ වේදනාව කියන එක සත්‍යයක් නෙමෙයි. දැන් අපි හිතනවා වේදනාව මේ විඳින කම තමයි සත්‍යයක් කියලා. අපි විඳිනවා සැප දුක් උපේක්ෂා වශයෙන් අපි ලෝකෙ විඳිනවානේ. ඒකට හරි පේන රූපේ නම් මේ බාහිර වර්ණ බාහිර වස්තුවකට පතිත වෙලා හැටෙන පරාවර්තිත ආලෝකයක් ඇහැට ආවට පස්සේ කියලා හරි අපි කියමුකෝ. ඒක ඒකට සත්‍යයක් නෙමේ ඒක ආලෝකයක් නේ. එහෙනම් දැන් මේ විඳින්නේ මමනේ. විඳින්න සත්‍යයක්නේ. ඒ තව කෙනෙක් එළියේ ඉන්න කෙනාට දැනෙනවනේ වේදනාව කියලා අපි හිතනවා වේදනාව කෙනෙක් කියලා කල්පනා කරනවා. විඳිනකම කෙනෙක් කියලා කල්පනා කරනවා. ඒ විඳිනකම කෙනෙක් කියලා කල්පනා කළාට ඒ විඳින කම කුමක් නිසාද ඇති වෙන්නේ? ඒ විඳින කම පින්නතුනේ හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. ඇහැට යමක් ගැටුනොත්, නාසයට, දිවට, කයට, කනට යමක් ගැටුනොත් තමයි අපි යමක් පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මනසෙතෙන්ට යොමු වුණොත් තමයි අපිට යමක් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ රූපයන් තුළ තියෙන දැනීමක් සහ ස්පර්ශ වීමක් සහ මනස යොමු වීම කියන නාම ධර්මයන්ගේ තියෙන ස්පර්ශයක් නිසා අපිට වේදනාව කියලා දෙයක් හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් හට ගන්නවා. එක්කෝ සැප වශයෙන් ගන්න වේදනාවක්, දුක් වශයෙන් කල්පනා කරන වේදනාවක්, එසේත් නැත්නම් උපේක්ෂා වශයෙන් හිතන වේදනාවක්. දැන් ඔය විඳීම කියන එක කවදාවත් පුද්ගලයක් නෙමෙයි. ඒක හටගත්තේ ස්පර්ශ වුණ නිසා. ස්පර්ශේ නැත්තම් ඒක හටගන්නේ නැහැ. ඒ වගේම දැන් දැන් ස්පර්ශ වෙනකොට හටගත්ත වේදනාව ආය කවදාවත් උපදින්නෙත් නැහැ. අලුතෙන්ම නම් ඒ ස්පර්ශය ආපහු සිද්ධ වෙන්නේ අලුතෙන් තමයි ආපහු වේදනාවක් උපදින්නේ. කලින් වේදනාව ආය උපදිනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාව කියන එකක් තියෙනවා මොකද්ද? නසත්තු. වේදනාව කියන එක සත්‍යයක් නෙමෙයි. එතකොට අපි සත්‍යයක් කියලා හිතනවා නම් රූපය හෝ වේදනාව හෝ ඔන්න ඒ දෙකම සත්‍යයක් නෙමෙයි. ඊට පස්සේ සංඥාව කියන එකන සත්වෝ සත්‍යයක් නෙමෙයි. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා ස්වභාවය. අපි ලෝකයේ පිළිබඳව හඳුනන ස්වභාවයට කියනවා සංඥාව කියලා. දැන් අපි මේ කතා කරන්නේ අනත්ත් සංඥාව. අනාත්ම සංඥාව පිළිබඳව. එතකොට ලෝකයේ පිළිබඳව අපි ආත්ම සංඥාවකින් අදැසුරු කරනවා සත්‍ය පුද්ගල ආත්ම තියනවා කියලා. එහෙම ආත්ම තියනවා කියලා හිතාගෙන ඉන්න ලෝකෙට යථාර්ථයේ විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. සත්‍ය පුද්ගල භාව වශයෙන් පණවන්න දෙයක් නැති හුදු ධර්ම සම්පතියක්. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ වූ ධර්ම සම්පතියක පැවැත්මක් විතරයි තියෙන්නේ. එතන සත්‍යයක් නැහැ කියලා පෙන්වනවා. ඒකට අපි කියව අනාත්ම ධර්මය කියලා. එතකොට දැන් අපිට පේනවා ඒ සංඥාව අනාත්මයි කියලා අපි ලෝකය හඳුනගන්න හැටි ඒ ධර්මතාවයේ පිළිබඳව තියෙන නුවණ නිසා අපි ලෝකයේ පිළිබඳව ආත්ම සංඥාවට පැවැත්මක් නැහැ. ඒකට කියනවා අනත්ත් සංඥා කියලා. ඒ නිසා සංඥාව කියලා කියන්නේ හරියට අපිට යමක් පෙන්වා දෙන තැන තියෙන ප්‍රධානවම යම් අර්ථයක් සිදු කරන තැන. එනිසා තමයි මරීචික උපමා සංඥා කියලා කියන්නේ සංඥාව කියන එක හරියට මිරිඟුවක් වගේ කියලා කියන්නේ. ඒක හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? වතුර නැති තැනක වතුර ඇති බවට පෙන්වා දෙන එකන මිරිඟුවේ තියෙන ස්වභාවය. යම් තැනක ජලය නැහැ. නමුත් ජලය ඇති බවට පෙන්වා දෙනවා. ඒක තමයි මිරිඟුවේ තියෙන ස්වභාවය. අන්න ඒ වගේ සංඥාවේ ස්වභාවය මොකද්ද? අපිට ඒක හැම වෙලාවකදීම අර නැතිදී ඇති හැටියට මවල පෙන්වලා දෙනවා. ඒ කියන්නේ දැන් රූපය නිරුද්ධ වුණත් රූප සංඥාව තිබුණොත් අපිට ඒක මවල ගෙනල්ලා දෙනවා. ඒක තියනවා කියලා හිතනවා. දැන් ඔබට උපද්දලා ගන්න පුළුවන්කම තියෙන රූපේ පිළිබඳව තියෙන සංඥා ඔබට උපද්දලා ගන්න පුළුවන්කම තියෙන. ඔබ හිතනවා එළියේ තියෙන රූපය කියලා. දැන් ඔතන ඉඳලා ඔබට රුවන්වැලිසෑය අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. මේ රූපාරම්මනේ අරමුණු කරනවා. එතකොට එතන සංඥාවක් තියෙනවා. එතකොට මේ සංඥාව කියන්නේ ඔබ හඳුනා ගන්නා විදිහ, හඳුනා ගන්න ආකාරය. එතකොට ඒ විදිහට අපි සංඥාව කියලා උපද්ද ගන්න දේ යථාර්ථයක් විදිහට අර රූපය හටගෙන නැති වුණත් අපි සංඥාව කියන දේ පවත්වාගෙන යනවා. අපි අසුරු කරන්නේ සංඥාව හැම වෙලාවෙම. ස්පර්ශ නිසා තමයි සංඥාව පෙනෙන්නේ. හැබැයි අපි අසුරු කරන්නේ සංඥාව කියන එක. එනිසා මරීචික උපමා සංඥා කියලා කියනවා. මිරිඟුවකට උපමා කළා. ඇයි? නැති දෙයක් ඇති හැටියට මවල පෙන්වනවා. යථාර්ථ වශයෙන් ওই දේ ඇත්තේ නැහැ. නමුත් ඇත්තේ නැති දේ ඇති හැටියට මවල පෙන්වනවා. ඒක තමයි සංඥාව කියන ස්වභාවය. ඒ නිසා සංඥාව කියන එක පෙන්වනවා නම් සත්වෝ සත්‍යෙක් නෙමෙයි. ඇයි ඔය හඳුනන කෙනා ලෝකයේ ඔය හඳුනා ගැනීම කියන එක කෙනෙක් නෙමෙයි. හඳුනා ගැනීම කියන එක මිනිස්සේ සත්වයක් නෙමෙයි. තේරුම් ගන්නවා කියලා අපි කියන්නේ. තේරුම් ගන්නවා කියන එක සත්‍යයක් යම් සංස්කාරයක් තියෙනවා නම් හිතන කමක් තියෙනවා නම් ඒ සංස්කාරය එහෙම නැතිනම් චේතනාව කියන එක න සත්වෝ ඒක සත්වයක් නෙමෙයි. ඒතකොට චේතනාවත් මේ ලෝකේ සත්වයේ කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. එයි මේ ධර්මතාව ටික හටගන්නේ මොකක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් යමක් ස්පර්ශ වුණොත් විතරයි වේදනාව, සංඥාව සහ චේතනාව නැත්නම් සංස්කාර කියන එක පවතින්නේ. ස්පර්ශය නැත්තම් ওই ධර්ම පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නාම ධර්මයන්ගේ හෝ රූප ධර්මයන්ගේ සිද්ධවන ස්පර්ශය නිසා හටගන්න දෙයක් මිසක වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ ආකස්මිකව කෘතේමව ඇති වෙන දෙයක් එහෙම නෙමෙයි. එතකොට අන්න ඒ හටගන්න ඒ ධර්මතා ටිකට නැත්නම් හේතු නිසා සකස් වෙන ඒ ධර්මයන් අපි කියනවා සත්වෝ ඒවා සත්‍යයක් විදිහට මනින්න පුළුවන් කම නැහැ කියලා. ඒ වගේම විඥාණය නසත්තෝ විඥානයේ සත්‍යයක් නෙමෙයි. දැනගන්නකම සත්‍යයක් නෙමෙයි. ඒ දැනගන්නකම සත්‍යයක් නෙමෙයි කියලා කියන්නේ. ඔබ කොතෙක් කර්මණු දැනගන්න පුළුවන් හැබැයි ඒ දැනගැනීම කියන දේ සත්‍යයක් නෙමෙයි. ඒ ඒ මොහොතේ වේගින් හටගෙන නිරුද්ධ වෙනවා ඒ ඒ සිත් ඒ ඒ සිතේ විඥානන ලක්ෂණ. එතකොට මේ දැනගැනීම කියන දේ ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණත් පින්තුනේ ඒක පණවන්න පුළුවන් කමක් නැහැ සත්‍යයක් කියලා. ඇයි සත්වයක් කියලා එක පණවන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ. ඒ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. විඥානය කියන එක සංකත ලක්ෂණයකින් හෙඩි දෙයක්. යමක් සංකත නම් ඒ සංකත ධර්මතා හේතු නැතිවීමෙන් නැතිවීමට යනවා. ඒකට ඒක සත්‍යයක් කියලා තියාගන්න පුළුවන් කමක් නැති දෙයක් නෙමෙයි. ඒක හුදු හේතු රාශියකින් ඇතිවෙච්ච දෙයක්. ඒක වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම දැන් යම් කිසි දැනගැනීමක් හටගන්නේ කුමක් ඇති කල්ලිද? නාම රූප කියන මේ ධර්මතාවයක ඇති කල්ලිනේ. යම් සිතක ස්පර්ශයත් ස්පර්ශපත්තෙන් උපන් නාම ධර්මතා ටිකක් ඒ වගේම රූප ස්පර්ශ වුණ රූප ධර්මතාවයකුත් ඇති කල්හි එතනට විඥානනයක් ඇති වෙනවා හැම වෙලාවකදීම දැනගන්න බවක් තියෙනවා ඒකට ඒක නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ඔය දැනගන්න බව නිර්මාණය වෙන්නේ. දැනගන්න බව ඇති වෙලා තියෙන නාම රූප ප්‍රත්‍යතාවය. එතකොට මේ විඥානයේ පැවැත්ම නාම රූප ප්‍රත්‍යයෙන් සිද්ධ වෙනකොට දැන් ওই නාම රූප නිරුද්ධ වෙනකොට රූපය හෝ නිරුද්ධ වෙනකොට නාම ධර්මතාවයන් හෝ නිරුද්ධ වෙනකොට අර විඥාණයට පමණක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධිට්ඨියක චිත්‍රයක් ඇදලා තියෙනකොට අපි ධිට්ඨිය කැඩුව චිත්‍රය තියෙන්න පුළුවන් කමක් නෑ වගේ. අර ධර්මතාතික නාම රූප නාම රූප ධර්මයන් නැති වෙලා යනකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයේ විතරක් යම් තැනක නිත්‍යව තියෙනවා කියන එකක් වෙන්නේ නෑ ඒක හටගෙන නැති වෙලා යනවා එහෙනම් මොහොතක් මොහොතක් පාසා ඊටමත් වේගයෙන් වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ ධර්මය හටගෙන නැති වෙනවා නම් ඒ හටගෙන නැති වෙන එක සත්‍යයක් කියලා කියන්න පුළුවන් කමක් නෑ ඇයි එහෙනම් මේ පවතින සත්‍ය ජීවත් වෙනවා කියලා පෙන්වන්න බෑනේ. ඒක බොරුවක් නෑ. මේ හේතු ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනවනේ. ඒ නිසා සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ වූ ධර්ම සංස්කතියක පැවැත්ම විතරයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව වෙන මොනවත් එක්ක නෑ. ඊට පස්සේ න ජීවෝ මේක ජීවයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි කියනවා වගේම තියෙන ඊළඟ කාරණා මොකද්ද? න ජීවෝ මේක ජීවය ජීවයක් නෙමෙයි. මේ රූපය අසුරු කරගෙන ජීවයක් පවතින්නේ. අපි හිතනවා රූපය අසුරු කරගෙන ජීවයක් තියෙනවා කියලා. රූපය අසුරු කරගත්ත ජීව නැහැ. ඒක කියන්නේ ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක්. වරදවා ගන්නට එපා. මේ කියන්නේ ජීවිතේන්ද්‍රයේ රූපය කියලා එකක් ඇත්තේ නැහැ. රූප ජීවිතේන්ද්‍රය කියලා දෙයක් හෝ නාම ජීවිතේන්ද්‍රය කියලා එකක් හෝ ඇත්තේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. න ජීවෝ කියලා කියන්නේ මේ එක දිගට ජීවත් වෙන ජීවියෙක් නෑ කියලා. ඒකයි න ජීවෝ කියලා කියන්නේ. ජීවියෙක් නෑ. එක දිගට ජීවත් වෙන ජීවයක් ඇත්තේ නෑ මේ රූපය අසුර කරගත්ත. ඒ නිසා න ජීවෝ රූපය අසුර කරගත්ත ජීවයක් පණවන්නට තැනක් ඇත්තේ නැහැ. එතකොට න ජීවෝ කියලා කියනකොට ඒක ජීවි භවකින් තොරයි කියන එක. එතකොට රූපං න ජීවෝ කියලා කියන්නේ දැන් මේ ඔබට හමුවන සියලුම රූපායතන කියන පැත්තට. රූපායතන කියලා කියන්නේ අර ඇහැට පේන වර්ණ රූප තියනවා නම් ඒක ජීවයක් නෙමෙයි. දැන් ඔබ දරුවා කියලා කිව්වට අම්මා කියලා කිව්වට තාත්තා කියලා කිව්වට ඔබට ඇහැට පේන්නේ නැහනේ ජීවයක්. ඔබට ඇහැට පේන්නේ රූපයක් විතරයි. ඒ රූපය අතරිනුත් අපි අර නිතරම ඔබට මතක් කරනවා ඔබට පේන්නේ එක තැනක තියෙන රූපයක් විතරයි. ඒක මේට හෙළ වෙන රූප ඔබට පේන්නේ එක මොහොතක පේන්නේ එක තැනක තියෙන රූප විතරයි කියන්නේ අපි කිව්වොත් එහෙම ඔබට කවදාවත් පාරේ යන වාහන දකින්න බෑ කියන්නේ වේගින් යන වාහනයක් ඔබට දකින්න බෑ එකම වස්තුව තැන් දෙකක තියෙන පුළුවන් කමක් නැහැ අපි දකින්නේ එකවර එකයි හරියට දැන් ෆොටෝ එකක් ගහනවා වගේ සිද්ධියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ ඇහැට එකපාර වැටෙන්නේ එකයි එතකොට හරියට ෆොටෝ එකක් ගහනවා වගේ ෆොටෝ එකේ යන වාහන නැහැනේ. නමුත් ෆොටෝ ගොඩාක් එක තැනක තිබිලා වේගෙන් අපි ධාවනය කළ ප්ලේ කරොත් මොකද වෙන්නේ? අපිට වාහනයක් යනවා කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම වාහනයක් ගියාද නැතිනම් එක තැනක තිබුණ දේවල් රාශියක් නිසා අපි වාහනේ යනවා කියලා විනිශ්චයකට බැසගත්තා. අපි सिद्ध කරන්නේ වාහනේ යනවා කියලා විනිශ්චයකට බැස ගැනීම අපේ මනස තුළ. ඕකනේ අපිට රූපේ පැත්ත අද සජීවි බවක් ගෙනල්ලා කෙලෙසයක් ගොඩනගලා තියෙන ජීවෝ කියලා මේක ජීවයක් තියෙනවා කියලා. එන්න ජීවෝ කියලා කියනකොට ඒ ජීවයක් නොවන බව අපිට පේන්නේ අපි හොඳටම ඒ අදාළ රූපායතන පිළිබඳව අපි හොඳට නුවණ පැවැත්වුවොත්. ඒ කියන්නේ ඇහැට එන වර්ණ රූපය කියන එක ඒ මොහොතට පමණක් පෙනෙන දෙයක් හැටියට දැක්කොත් තමයි ඒක ජීවයක් නැති බව අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවයක් හැදෙට. එතකොට ඒ විදිහටම අපිට කනට එන සද්දයක් අපිට නජීවෝ ඒක ජීවයක් නෙමෙයිනේ. ගන්ධ රස ස්පර්ශ මේවා යමක් තියෙනවා නම් මේ එකක්වත් අපිට නජීවෝ මේව තුළ තිබිලා ජීවයක් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ. දැන් අපි මෙතන පණ තියනවා කියලා අපි දෙයක් ගැන කියන්නේ මෙතන ජීවයක් තියෙනවා කියලා අපි කියන්නේ මොකක් නිසාද? අපි කියන්නේ කොහේ අතපය හොල්ලනවා නම් අපි මේ දේවල් දිහා බලාගෙන ඉඳලා හුස්ම ගන්නවා කියලා අපිට පේනවා නම් අපිට දැනෙනවා නම් අපි මේ දේවල් ටික දිහා බලාගෙන ඉඳලා කියන මෙතන ජීවයක් තියෙනවා කියලා. හැබැයි රූපය කියන ධර්මයේ ඇත්ත යථාර්ථය මොකද්ද? මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව රැඳෙන එක. තාමත් සියුම් වේගවත් වෙන સિદ્ધාන්තයක් හැටියට හුදු ධර්මතා රාශියක් පවතින. එතකොට මේ ධර්මතා රාශිය පිළිබඳව තමයි අර හටගෙන නැතුව යන ධර්මතා රාශිය පිළිබඳව තමයි අපි සත්වයේක්ය පුද්ගලයේක්ය කියලා අර කල්පනාවක් කරන්නේ. එතකොට තමයි අපිට මේක ජීවයක් ජීවියෙක් හැටියට පේන්නේ මේ රූපය අසුරු කරගත්ත යම් ජීවී බවක් තියෙනවා. ඇයි මේ කියෑමීන් පේනවා මේ කතා බස් කරන දේවල් පේනවා කියලා අපි හිතනවා මේක ජීවයක් තියෙන දෙයක් හැටියට. හැබැයි යම් කෙනෙක් මේ ආයතන විච්ඡේදනය කළොත් නැතිනම් ආයතනය හොඳට මේක බෙදා දැක්කුවොත් කඩලා කඩලා කඩලා කොටස් කොටස් වලට කපලා බෙදලා දැක්කුවොත් එහෙම මොකද පේන්නේ? පේන්නේ ඒ ඒ මොහොතේ ඇහැට ආපු වර්ණ සතහන් මාත්‍රයක් අර ෆොටෝ ගොඩාක් එකතු කරලා වේගෙන් යනකොට වාහනේ යනවා වගේ දැක්කා වගේ ඇහැට ආපු වර්ණ සතහන් මාත්‍රයක් ඒ වගේ ගොඩක් එකට එකතු වෙච්ච තැනක අපිට අතපය ඔසවනවා කියලා. හැබැයි කලින් තිබුණ අත දැන් උඩට එන්න විදිහක් තිබුණේ නෑ අපි දැක්කේ ඒක අවස්ථා දෙකකදී වර්ණ සටහන දැක්කේ අවස්ථා දෙකකදී අපි හිතනවා කලින් එක එළිය තිබ්බා කියලා හිතන අපි ඒ අත තමයි දැන් මේ උඩට ආවේ කියලා හිතනවා. ඊටම සියුම් સિદ્ધාන්තයක් ගැන කතා කරන්නේ මම පිටින් පමණක් මේක අල්ලගන්න එක. එතකොට දැන් අපි හිතනවා මේ විදිහට පැවතුණු ධර්මයක් මේ එකම දේ යට ඉඳලා උඩට එනවා පේනවා කියලා. දැන් යට ඉඳලා උඩට එනවා පේනවා නෙමෙයි අපිට මේ ඒ ඒ තැන තිබුණු ධර්මතා රාශියක් ඒ ඒ තැන තියෙනව පේනකොට දැන් මේක උඩ පෙනෙනකොට අපි හිතනවා මේ යට තිබුණු අත තමයි මේ ඉස්සෙල්ලා උඩට ආවේ කියලා. ඒකෝට දැන් උඩට ආපු එක පේනකොට අර යට තිබ්බ රූපේ තේනවද දැන් මේ මොහොතේදී? නෑ ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු තැනක අපි මේක ගැන ඇති කරගත් එකකුයි තියෙන්නේ. ඒක තමයි රූපය ඇතුලේ රූපං ජීවෝ කියලා කියේ ඒකයි. රූපය ඇතුලේ ජීවේක් ජීවියෙක් ඉන්නා එහෙම නෙමෙයි. ඒක ජීවයක් ඒක ඇතුළේ රිංගල එහෙම තියෙනවා නෙමෙයි. ඒකයි ජීවෝ කියලා කියන්නේ. ඒක දැන් මේ ජීවි බවකින් තොර ඇහැට හම්බ වෙන්නේ අනාත්ම ධර්මයක් හැටියට අපිට පේනවා. කනට හසු වෙන්නේ අනාත්ම ධර්මයක් කියන එක අපිට ප්‍රකට වෙන්න ඕන. නාසයට දැනෙන්නේ අනාත්ම ධර්මයක් කියන එක අපිට ප්‍රකට වෙන්න ඕන. ඒ වගේම දිවට කයට දැනෙන්නේ අනාත්ම ධර්මයක් කියන එක අපිට ප්‍රකට වෙන්න තෝරන එකයි රූපං න ජීවෝ කියලා කියන්නේ. ඊට පස්සේ න නරෝ මේ රූපය ඇතුලේ නරෝ නර කියලා කියන්නේ කාටද? මිනිස්සුන්ටනේ. මේ රූපය ඇතුලේ නරෝ න නරෝ මිනිස්සු ඇත්තේ නැහැ. ඒකට ඇහැට පේන රූපාදී දේවල් ඇතුලේ මිනිස්සු ඇත්තේ නැහැ. මිනිස්සු කියලා දේවල් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ওই රූපේ මිනිස්සෙක් නෙමෙයි. නරෝ. බලන්න මේ මොනතරම් සියුම් කාරණාවක්ද කියලා කතා කරන්නේ අපි සම්මුතිය තුළ අපි රැඳිලා ඉන්න මට්ටමට වඩා ඔබෙන් තියෙන දෙයක් ගැන කතා කරන්නේ. අපි හිතන්නේම මේ මේ ඉන්න මිනිස්සු කියලාමනේ අපිට පේන මිනිස්සු කතා කරන මිනිස්සු. නමුත් කියනවා නරෝ මේක නරේ නෙමෙයි. එතන මේක මිනිස්සු කියලා අපිට කියන්න පුළුවන් දේවල් නෑ. ඇයි? ඇහැට පේන්නේ පින්නතු මේක රූපායතනයක් විතරයි. Taman කියලා දැක්කත් Tamanට පේන්නේ ඇහැට පේන වර්ණ සටහනක් නේ. දැන් උත්පත්තියෙන්ම යම් කිසි කෙනෙක් අන්ධ නම් එයාට මගේ රූපය කියලා එකක් මතක් කරගන්න රූපයක් නැහැනේ. ඒ කියන්නේ අපි Taman කියලා දෙයක් මතක් කරගන්නවා නම් කණ්ණාඩියකින් හෝ ඔබ ඇස් දෙකෙන් හෝ දැකපු යම් වර්ණ සටහනක් ඔබ මතක් කරගන්නවා නම් ඒ මතක් කරගන්නේ ඒ වර්ණ රූපයක් මිසක ඒක මම ඌ දෙයක් හෝ කෙනෙක් නෙමෙයිනේ. ඒක මිනිස්සෙක් නෙමෙයිනේ. ඒ වර්ණ සටහන ඇතුලේ අපිට ඒකට මිනිස්සෙක් කියලා දකින්න අය නැහැ. ඇයි? පාට ටිකක් කොහොමද පින්නතුනේ මිනිස්සෙක් වෙන්නේ දැන් අපි දන්නවනේ හොඳටම ඇහැට පේන වර්ණ නිභාව කියලා භාග්‍යතුනාගේ පාවිච්චි කරන. ඒ කියන්නේ බාහිර වස්තුවක් මතට පතිත වුණ පරාවර්තිත ආලෝකයක් තමයි ඇහැට ගැටෙන්නේ. එතකොට ඒ ඒකේ ඇතුළේ තියෙන වර්ණ වර්ණ සතහන් ටිකක්. එතකොට ඒ වර්ණ සතහන් මාත්‍රයක් තමයි ඇහැට පැමිණෙන්නේ. දැන් වර්ණ සතහන කියන එක මිනිස්සෙක් උනේ නැහැ. ඒ නිසා රූපං නනරෝ කියලා කියනවා. රූපේ මිනිස්සෙක් නෙමෙයි. මිනිස්සෙක් නොවන රූපය පිළිබඳව අපිට සංකල්පයක් ඇති කරගන්න පුළුවන් මිනිස්සෙක් කියලා. හැබැයි රූපය කියන එක කවදාවත් මිනිස්සෙක් උනේ නැහැ. රූපංගනරෝ මනුස්ස වුණ පඨවි ධාතු, මනුස්ස වුණ ආපෝ ධාතු, මනුස්ස වුණ තේජෝ ධාතු, මනුස්ස වුණ වායෝ ධාතු යත්තේ නැහැ. එතකොට මනුස්ස වුණ මේ වර්ණ සතහන් යත්තේ නෑ ගන්ධ රස ඕජාවන් මනුස්ස වුණ දේවල් ඇත්තේ නෑ සතර මහා ධාතුව සතර මහා ධාතුවම තමයි. යාචනේ අධ්‍යාත්මිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේ සංකව මිසක ආධ්‍යාත්මික යම් පටවි ධාතුවක් තියෙනවා නම්, බාහිර යම් පටවි ධාතුවක් තියෙනවා නම් පටවි ධාතුව සමානයි කිව්ව මිසක කොයි වෙලාවකවත් මේ පටවි ධාතුව කියන එක මම වෙච්ච පටවි ධාතුව, මිනිස්සෙක් වෙච්ච පටවි ධාතුවක් වෙනම තිබ්බේ නෑ. නර වෙච්චි නරයෙක් වුණ පටවි ධාතුවක් වෙනම තිබ්බේ නෑ. ඒතකොට නර නොවුණු වෙන පටවි ධාතු වෙනම ඇත්තේ නෑ. පදගතිය පදගතියම තමයි. ආපෝ ධාතුව ආපෝ ධාතුවම තමයි. තේජෝ ධාතුව තේජෝ ධාතුවම තමයි. වායෝ ධාතුව වායෝ ධාතුවම තමයි. වෙනතන මේ කතා කරන්නේ මේ විදිහට අපිට අනාත්ම සංඥාව ගැන මානසිකාර්යය පැවැත්විය විදිහ. දැන් ඔබ මේ පිටින සමස්තයක් විදිහට ඔබ ඉගෙන ගන්නට ඕනේ. මේ දේ තුළින් ඔබ ලබා ගන්න අවබෝධය ඔබට භාවිත කළ හැකි දෙයක් බවට පරිවර්තනය කර ගැනීම. නැත්නම් මේක අහගෙන ඉඳලා එහෙම අත්හැරීම නෙමෙයි. දැන් ඔබ මානසිකාරයේ පැවැත්විය යුතු වෙන්නේ මේ රූපාදී ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඔය ඔය කියන කාරණා ඔස්සේ තමයි ඔබේ මානසිකාරයේ පැවැත්විය යුත්තේ. එතකොට තමයි ඔබට ඒ ඒ ඔස්සේ අනත්ත් සංඥාව දිනු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අනත්ත් සංඥාව වඩන කෙනෙක් බවට ඔබපත් වෙන්නේ ටික දිනු කිරීම තුළ ඔබ වඩන්න පටන් ගැනීම තුළ ඒ නිසා මේ කතා කරන්නේ ඇත්තටම ඔබ සිටිය යුතු පැත්ත. මේ විවිධ පැති වලින් ඔබට වඩාත් විග්‍රහ කරමින් දක්වන්නේ ඒක තවදුරටත් ඔබේ භූමිය පිරිසුදු වෙන්න අවශ්‍ය නිසා. ඒ චින්තන વિશે ඔබේ පිරිසුදු කරන්න අවශ්‍ය නිසා. එතකොට න නරෝ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන නරෝ ඒක නරේක් නෙමෙයි. ඒ වගේම නමානවෝ ඒක මානවයෙක් බවට පත් වෙන්නේ නැහැ. නමානෝ ඒක මානවයෙක් නෙමෙයි. එතකොට මේක කොයි වෙලාවකවත් මානවයෙක් බවට පත් උනේ නැහැ. මිනිස්සෙක් බවට පත් උනේ නැහැ. අපි මානව කියලා කියන මානවයෙක් බවට පත් උනේ නැහැ. ඊට පස්සේ න ඉත්‍ති මේ රූපය කියන එක ඇතුලේ ස්ත්‍රීන් නැත්තේ නෑ. රූපේ කියන ස්වභාවය ගැන අපි අවබෝධ කරගන්නකොට අපි තේරුම් ගන්නකොට මේක අනාත්ම ධර්මයක් කියලා ප්‍රත්‍යක්ෂ කරනකොට අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙන්නේ මේ මේ අම්මා මේ අක්කා මේ නංගි ආදී ලෙස මේ මේ ඉන්න අය අනාත්මයි කියලා එහෙම නෙමෙයි. රූපය කියන දේ ඇතුලේ ස්ත්‍රී බවක් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ රූපය කියන්නේ හතගෙන ඉතුරු නැතුව නැති වෙන බවක්. ඒක ඒකේ ස්ත්‍රී බවක් ඇත්තේ නැන ඉත්‍ත්‍ය කියලා කිව්ව එකයි. ඒක ස්ත්‍රී බවක් දක්වන්න පුළුවන් කමක් නැත්තේ. න පුරිසෝ ඒක පුරුෂයෙක් නෙමෙයි. ඒ ඇහැට පේන වර්ණය හෝ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික ස්ත්‍රියක් නෙමෙයි පුරුෂයෙක් නෙමෙයි. අපි අරමුණු ගන්නෙම පින්නතන ওই ටික හැරෙනකොට වෙන ටිකකින් නෙමෙයි ඇස කරනාසය දිව ශරීරය කියන ටික තමයි අපි මනසින් අද අසුරු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට මනසින් ඔබ දකින අරමුණු වල ওই ටික පේන්නේ නැත්නම් ඔබට ඇහැට පේන, කනට ඇහෙන, නාසයෙන් විඳින, දිවෙන් විඳින, ඒ වගේම කයෙන් විඳින පහස ආදී දේවල් තුළ ඔබට පේන්නේ නැත්නම් මේ දේවල් තුළ සත්වයක් කියලා ජීවයක් කියලා නර මානවාදී දේවල් ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ බවක් ඔබට පේන්නේ නැත්තම් එනතනේ ඔබේ ලෝකයේ කිස්සෙලානේ ඔබට රූපය ඇතුලේ තමන් වූ සත්‍යයක්ක් පනවන්න පුළුවන් කමක් නැහැනේ අනේකයි සත්පුද්ගල භවෙන් හිත් කියලා කියන්නේ. ඒක සාරවත් බවක් නැහැ කියලා කියන්නේ නිසා තමයි. එතකොට අපිට පේනවා මේක ඊටාම් හිස් දෙයක් තුච්චයි කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යන බව තියෙනවා නම් එතන ඒක අනාත්ම ධර්මයක්. ඒ නිසා ඒක මේ විදිහට සත්වයක් ජීවයක් කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. නරමානවාදී දේවල් වලින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රී පුරුෂය කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි රූපයත්. ඒ වගේම නැත්තම් ආත්ම දෙයක් නෙමෙයි. ආත්මවත් වූ දෙයක් නෙමෙයි. රූපය කියන එක ආත්මවත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක දිගට මේක ඇතුලේ රිංගලා කවුරු හරි මේ පැවතගෙන එනවා අතීතේ ඉඳලා නොවෙනස්ව ඉදිරියටත් යනවා කියලා එකක් මේකත් එක්ක ඇත්තේ නෑ වේදනාව පැත්තේ නෑ සංඥාව සංස්කාරය විඥානයේ පැත්තේ එහෙම නෑ ඔය මොකකවත් ස්ත්‍රී පුරුෂ බවවල් ඒ මොකකවත් උගඳු දේවල් ඇත්තේ නෑ එතකොට හුදු හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් පමණක් ධර්මතා රාශියක් පමණක් පවතිනවා ඒ ධර්මතා ස්ත්‍රී පුරුෂයන් කියලා බෙදන්නේ නෑ එතකොට ඒ ධර්මතා ටික ආත්මවත් බවක් කියලා කියන්නේ ඇයි හේතු නිසා හටගත්තා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක ආත්මයක් කියලා පවතින දෙයක් ලෙස පෙන්වන්න පුළුවන් කමක් නැහැ නේ. අත්තනියං ඒ කියන්නේ තමා යටතේ තමා කෙරෙහි පවත්නා දෙයක්ුත් නෙමෙයි ඒක. තමන්ට ඕන විදිහට ඒ රූපේ තියාගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ තමන්ට අවශ්‍ය විදිහට ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඒකයි නත්තනියන් කියලා කිව්වේ. ඒක ආත්මනීය බවක් ඒක තුළ ඇත්තේ නැහැ. ඒ රූපයේ කිසිම විදිහකින් ආත්මනීය ලක්ෂණයකින් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනාව ආත්මයට අයිති දෙයක් ලෙස කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සංඥාව, ඒ සංස්කාරය, ඒ විඥාණය ආත්මයට අයිති දෙයක් ලෙස කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ආත්ම බවක් නැහැ. ආත්මනීය බවක් ඇත්තේ නැහැ. ඒ වගේම නාහං ඒ රූප මම නෙමෙයි. ඒ රූපය මම නෙමෙයි. ඔබ මෙහෙම ඇහැට දැක්කොත් ඔබට පේන්නේ බාහිර රූපායතනය මිසක මම නෙමෙයි. ඒ කියන්නේ ඔබ රූපේ දිහා ඔබ කියලා හිතන දේ දිහා බලන්නකෝ. ඔබට පේන්නේ වර්ණ සතහනක් මේක බාහිර රූපායතනයක්. ඒ කියන්නේ අර එන ආලෝක සතහනක් නේ ඔබ දකින්නේ වර්ණ සතහනක්. ඒ වර්ණ සතහනට ඔබ මම කියලා හිතන සංකල්පේ පොඩ්ඩක් පැත්තකින් කියන්නකෝ වර්ණ සතහන මම උනේ නැහැනේ. ආලෝකේ නැතුනොත් ඔබ දකින්න පුළුවන් කමක් නැහැනේ. එතකොට ඔබ දැකලා තියෙන මම කියලා ඔබට අද ඔය හිතනකොටම ඔය නැවිලා පේන රූපේ ඒක වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒක එතනින් එහාට දෙයක් ඒක ඇත්තේ නැහැ. ඒක හතගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. එනිසා රූපය රූපං නාහං කියලා කියනවා. රූපය කියන එක මම නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව නාහං ඒක මම නෙමෙයි. ඒ සංඥාව මම නෙමෙයි. ඒ සංස්කාරය මම නෙමෙයි. ඒ විඥානය මම නෙමෙයි. ස්කන්ධ පංචකයම නාහං මම නෙමෙයි කියලා කෙනෙකුට පුළුවන් ප්‍රත්‍යක්ෂා කරන්න. එතකොට අර ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පෙන්වා දෙමින් එයාට පුළුවන්කම තියෙනවා මේක මම නෙමෙයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න. දැන් මේ ද්වාදසාකාරයකින් අපි කතා කරනකොට මේ ද්වාදසාකාරයෙන් එකක් එකක් අරගෙන කෙනෙකුට අනාත්ම සංඥාව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. සත්‍යයක් නෙමෙයි ජීවය ජීවයක් තියෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේක ඇතුළේ තිබිලා මොනවත්ම නරමානව ආදී දේවල් වලට අයිති දෙයක් නෙමෙයි. ස්ත්‍රී පුරුෂ භාවයන් පවතින තැනක් නෙමෙයි. අත්ත සහ අත්තනීය කමක් මේක ඇතුළේ නැහැ. අපිට මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටික අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ මේ ධර්මයන් පිළිබඳව අපිට නුවණක් උපදින්නට අවශ්‍යයි. ප්‍රඥාවක් නුවණක්. එතකොට අපිට පේනවා මේක ඇතුලේ ආත්ම හෝ ආත්මවලට අයිති දේවල් නැහැ. ඒ වගේම මම කියලා ගන්න දේවල් නැහැ කියලා නාහං කියලා කිව්ව එකයි. මම කියලා පනවන්න දේවල් නැහැ නාහං. මම මම කියලා කියන්නේ පාලියෙන් මගේ කියන එක. අපි සිංහලෙන් මම කියලා කියන්නේ පාලි අහං කියන එකතනේ මම කියන එක. නමුත් පාලියේ මම කියන වචනේ කියන්නේ මගේ කියන අර්ථයෙන් සිංහල. එතකොට නම් මම කියලා කියන්නේ මගේ නෙමෙයි. දැන් ওই තියෙන දේ මගේ නෙමෙයිනේ. තමන්ගේ නම් තමන්ට ඕන විදිහට ඕක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නට. හැබැයි මෙතන මොකක්වත් තමන්ට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් දේවල් නැහැ. හටගත්තු ධර්මය ඒ ඒ තැන නැතුව යන දෙයක් මිසක Tamanට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතාවයන්ගේ පැවැත්ම Tamanට කෙනෙකුට නියාමනය කරන්නට බැරි බව නිසා තමයි පින්නතුනේ ඒ සතර මහා ධාතුව ඒ ඒ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ වෙනස් වීම අනුව වෙනස් වෙලා යනවා. අපි කියනවා ලෙඩ වෙනවා කියලා. ඔබට පුළුවන් කමක් නැහැ ඒක වළක්වන්න. ඔබට පුළුවන් කමක් නැහැ ඒක වළක්වන්න මේ කය ලෙඩ වෙන්න එපා කියලා ඔබ කිව්වා කියලා මේක ලෙඩ නොවී තියෙන්නේ නැහැ. මේ කය ලෙඩ වෙනවා. මරණයටපත් වෙන්න එපා කිව්වා කියලා ඔබට මරණයටපත් නොවී තියාගන්න බෑ මේක මරණයටපත් වෙනවා. මේක වයසට යන්න එපා කිව්වා කියලා ඔබ කිව්වා කියලා වයසට නොයා තියාගන්න පුළුවන් කමක් නැහැ ක්ෂණයක් ක්ෂණයක් ගන්න මේක ජරා ජීර්ණත්වයටපත් වෙනවා. අර ධර්මතාවයන් ඉඳලා සංතතිය තුළ තියෙන වෙනස්කම දක්වාම ඒක තමයි පවතින අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. එහෙනම් මම ඒක මගේ නෙමෙයි. මගේ කියලා යමක් පේනවා නම් මගේ දේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්කම තියෙන එකයි එතන තියෙන විශේෂත්වය දෙන්නේ. හැබැයි එකක්වත් මගේ නොවන නිසා පරායත්ත නිසා අනුන් අයත් දෙයක් නිසා මට පුළුවන් කමක් නැහැ මට ඕන විදිහට තියන්න. කාටදයිද? යමක් හේතු නිසා හටගත්තා නම් හේතුවටයි දෙයක් ඒ ඵලය හේතු ටික නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒක මගේ දෙයක් කියලා මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. හැමදාම අපේ අයිති නැති වැඩේට ගිහිල්ලා තමයි අපි දුක උපදගන්නේ. මොකද්ද? අපිට අයිති නැති දේවල් මගේ කියලා අල්ලගන්න ගිහිල්ලා අපි හැමදාම දුක් විඳිනවා. රූපය රූපය අපේ දෙයක් නෙමෙයි වේදනාව සංඥාව සංඛාරය විඥානය මගේ දෙයක් නෙමෙයි ඒක මායාවේ විශ්ේ තියෙන දෙයක් සංකත ධර්මයක්. හටගෙන මොහොතින් මොහොත නැතුව යන දෙයක්. අපි හිතෙන් හිතාගෙන ඉන්න ලොකු මනෝ ලෝකයක මේ ඔක්කොම මගේ කියලා. ඔය මනෝ ලෝකේ යථාර්ථයට මුහුණ දෙන්න යනකොට කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා. ඒකයි මරණයට ඔබපත් වෙනකොට මරණය කරා යනකොට ඔබට මම මගේ කියලා පෝෂණය කරපු කයවත් පාලනය කරගන්න බැරි වෙනවා. ওই කයවත් Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැත්තේ ඒකයි. ওই රූපේ පැත්තේ මගේ කියන බවක් පනවන්න ඉඩ කඩක් නැති නිසා. ඒක ඇතුලේ එක අංශු මාත්‍රයක්වත් නැහැ මගේ කියලා ගන්න දෙයක්. ඒ නිසා අපි හොඳට මේක නුවණින් සම්මර්ෂණය කරන්න ඕනේ. මේ කතා කරන්නේ අපි ඉන්න මත්තම මේ සරල තැනට ඇවිල්ලා. ඒ කියන්නේ අපි ඉන්න භූමිය අපි හිතාගෙන ඉන්නවා මගේ දේවල් තියෙනවා කියලා. ඒක මේ කය මගේ කියා ගන්න තැන ඉඳලා විතරක් නෙමෙයි. අපි ගිහිල්ලා ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ මේ ඔක්කොම මගේ කියලා අපි අල්ලගෙන ඉන්නවා. කොච්චර දුරට අපි මනෝලෝකවල ජීවත් වෙනවද කියනවනම් ඒ ඒ මොහොතේ හටගෙන නැති වෙන තමන්ගේ නොවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක් නිසා අපි මනස තුළින් මේ දේවල් ඇති හැටියට වැරදි සහගත සංඥා නැවත නැවත උපදවමින් අපි මේ ඔක්කොම මම මේ ඔක්කොම මගේ කියලා අපි අල්ලගන්නවා. කොච්චර වැරදි තැනකද කොච්චර අඥාන තැනකද අපි ජීවත් එතකොට අලුතෙන් පේන දේ අපිට පේනකොට අර කලින් අපි රැස් කරගෙන තිබුණ දෙයට ඒක ගැලපෙන්නේ නැති වෙනකොට අනේ දරුවා ලෙඩ වෙලා මේ හොඳට හිතපු දරුවා දැන් ලෙඩ වෙලා කියලා අපි දුක් වෙනවා. හොඳට තිබ්බ වස්තුව දැන් නැහැ කියලා අපි දුක් වෙනවා. ඇයි? අර ඇති බවට සාපේක්ෂව දැන් පේනව නැති බවක්. ඇති බවට සාපේක්ෂව දැන් තියෙනව විපරිණාමයටපත් වන බවක්. ඔක තමයි සම්මුතිය තුළ ජීවත් වෙන සංකත ධාතුව ඇත්ත දෙයක් කරගත්ත අපිට තියෙන ප්‍රතිවිපාකයකට. හැමදම දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ලෝකේ ධර්මතාවයක් විදිහට ලෝකේ යථාර්ථ අවබෝධයකටපත් වන කෙනෙකුට කවදාවත් ප්‍රත්‍ය වෙනස් වීම තුළ වෙනස් වෙන වෙනස් වීමෙන් දුකක් ගේන්න පුළුවන් කමක් නැත්තේ. ශබ්දය හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක බැනලා දුක් දෙන්න පුළුවන් කමක් නැහැ යාට. ලෝකේ දුක කියන දෙයට කිසිම පදනමක් එතන නිර්මාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්නේ යථාර්ථවාදී දැක්ම යථාර්ථවාදී දර්ශනය ඔබ උත්සාහවත් වී ඒ යථාර්ථවාදී දැක්මට නැත්නම් ඒ යථාර්ථවාදී දර්ශනයට ගමන් කරනවා. එහෙම නැතුව පින්නතුනේ අපි හැමදාම ජීවත් වෙන තැන නම් අපි ජීවත් වෙන්නේ මේ ඉන්න මිනිස්සු ඉන්නවා සත්‍ය පුද්ගලයෝ විපාකේ කරනවා කියන තැන නම් අපි ඉන්නේ. අපිට ඔය දුක හැමදාම උරුමයි. අපිට එකම විදිහටෝ කරගෙන යන්න සිද්ධ වෙනවා. එනිසා ඒක එසේ නොවිය යුතුයි. අපි ඒක වෙනස් කළ යුතු වෙනවා අද දවසේදී ප්‍රඥාවෙන් නුවණින් මොකද අපිට ලැබිලා තියෙන දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක් මේ හැම දෙයක්ම සම්පූර්ණ වෙච්ච දවසකදී ඔබ නොවටිනා දේවල් ගොඩක් එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න යනවට වඩා ඔබ ප්‍රඥාව අවදි කරගෙන දුක නැති වටපිටාවක් ගොඩනගාගෙන ඔබ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක ටිකක් ප්‍රතිවේද කළාම ටිකක් අපිට සැනසෙල්ල උරුම වන දේ මුලින් ගැඹුරුයි කියලා තේරුණා. ඒ පසුපස අත් නොහැර අපි ගමන් කරන්න අවශ්‍ය වෙනවා. එනිසා ඔබ ඒ පසුපස්සේ කෙසේ හෝ ගමන් කළ යුතුයි. එනිසා මේ කාරණා නැවත නැවත අවධාරණය කරමින් මේ කතා කරන්නේ. එතකොට අපිට හම්බුණා මේක මම නෙමෙයි නාහං කිව්ව න මම කිව්ව මේක මගේ නෙමෙයි කියලා. න කෝචි මේක කාගේවත් නෙමෙයි. මේක කවුරුත් නෙමෙයි. නකෝචි මේක කිසි කෙනෙක් නෙමෙයි. පේන රූපය කිසි කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. සතෙක්, මිනිස්සෙක්, දෙයක් කියලා අපිට කිසි කෙනෙක් හැටියට කියන්න පුළුවන් කමක් නැහැ පේන රූපය. නකෝචි කිසි කෙනෙක් නෙමෙයි රූපය. නකස්සචි රූපේ කාගේවත් නෙමෙයි. රූපේ කාටවත් අයිති දෙයක්ුත් නෙමෙයි. ඒ කියන්නේ රූපේ කවුරුත් නෙමෙයි, රූපේ කාටවත් අයිති දෙයක්ුත් නෙමෙයි. මෙන්න මේ 12 තැන අපිට නුවණ පවත්වන්න පුළුවන් නම් ඒ වඩන්නේ අපි අනත්ත් සංඥාව. ඒ වඩන්නේ ශුන්්‍යතාවයට පත්වීම පිණිස තියෙන මාර්ගය. ඒ තුල ගොඩනැගෙන්නේ අනාත්මය කියන දේ. එනිසා අපි ලෝකේ යථාර්ථය ප්‍රතිවේධ කරනකොට ලෝකයේ ඇත්ත අපි ඇති හැටියට දකින්නට උත්සාහවත් වෙනකොට ඔය කියපු කාරණා 12 පිළිබඳව අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. න සත්ත්වෝ න ජීවෝ සත්වයක් නෙමෙයි ජීවයක් නෙමෙයි කියලා අපි කියනවා. න නරෝ න මානෝ නරේක් මානවෙක් නෙමෙයි න ඉත්ථි න පුරිසෝ ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමෙයි. ඒ වගේම න අත්තං න අත්තනියං ආත්ම හෝ ආත්මනීය දෙයක් මේක ඇත්තේ නැහැ. ඒ වගේම නාහං න මම මම නෙමෙයි මගේ නෙමෙයි. න කෝචි න කස්සචි කවුරුත් නෙමෙයි කාගේවත් නෙමෙයි. මෙන්න මේ කියන මානසිකාර්ය තුල පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි අපේ නුවණ පවත්වාගෙන යන්න. අන්න ඒ පිළිබඳව මෙනෙහි කරන විදිහට අපි එක පැත්තකට ගිහිල්ලා අපි ඉඳගෙන නුවණින් අපි ජීවිතයේ අසුර වෙන තැන් දිහා අපි නුවණින් අර ධර්මතා ඉස්මතු වෙන විදිහට කරන සම්මර්ෂණයට කියනවා අපි අනාත්ම සංඥාව වඩනවා කියලා. අපිට අන්තිමේටම පේන්න ඕනේ මොකද්ද මේ හේතු නිසා හටගන්න මේ ස්කන්ධ ධර්මතා ටිකක් උපදිනවා ස්කන්ධ ධර්මතා ටිකක් වැය වෙනවා කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටිකක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතා ටිකක වැයවීම කියන එක අපිට මෙතනදී හඳින් ප්‍රතිවේද කළ හැකි විය යුතුයි. අන්න එලෙස ප්‍රතිවේද කිරීමෙන් තමයි පින්නතුනේ අපිට මේකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ තියෙන සංතතියෙන්, මේ තියෙන සමස්ත දෙයින් අපිට මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ දේ පිළිබඳව ප්‍රතිවේද කිරීම. එනිසා ඔබට අද ප්‍රතිපත්තිය තුළ ඔබ පිළිහිටලා ඔබ වැඩි යුතු දේ තමයි ඔය කතා කළේ. ඒ කියන්නේ ඔය අනත්ත් සංඥාව කියන එක අද දවසේදී ඔබ ප්‍රගුණ කළ යුතු වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව ඔය විදිහට ඔබ ඒ ටික ඇතුලේ න කෝච්චි කවුරුත් ජීවත් වෙනව නෙමෙයි න කස්සෙච්චි ඒක කාටවත් අයිති දෙයක් නෙමෙයි ඔය විදිහට ඔබ පැත්තකට වෙලා ඉඳගෙන ඔබ කරන සම්මර්ෂණය තුළ ඔබට ගොඩනැගෙන ප්‍රඥාවක් මොකද්ද අර සංකත ධර්මයන්ගේ සංකත ස්වභාවය ගැන ඔබට දැනුමක් ඇති වෙනවා ඒ සංකත ධර්මයන්ගේ සංකත ස්වභාවය පිළිබඳව ඔබට දැනුමක් ඇති වෙනකොට ඒ දේවල් ගැන ඔබ වැරදි විදිහට ඔබේ ජීවිතය තුළ තිබුණා නම් ආත්ම සංකල්පනාවක් අන්න ඒ ආත්ම සංකල්පනාව ක්‍රමක්‍රමයෙන් දුරු වීමට යනවා. එනිසා අද අපි උත්සාහවත් යුතු වෙන්න පින්නතුනේ මෙන්න මේ කියන අනත්ත් සංඥාව වඩාත් ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ භාවිත කිරීම සඳහා අනත් සංඥාව භාවිත කරන කෙනෙක් හැටියට ඔබ ඔබේ ජීවිතය අද පටන් ගන්නවා නම් ඔබේ ජීවිතයේ ගොඩක් අකුසල ධර්ම දුරු කරගන්නට ඒ සංඥාව උපනිෂ්ක්‍රේ වෙනවා ඒ සංඥාව විවහල් වෙනවා හේතුව තමයි අපි ගොඩක් අකුසල ධර්ම කරන්නේ ආත්ම සංඥාව මත පිටතලා හිතන්නකෝ අපි තරහ ගන්නයි කියලා අර ඉන්න මිනිස්සෙක් ඉන්න කෙනෙක් පිළිබඳව තමයි අපි තරහ පවත්න්නේ. ඉන්න සතෙක් ගැන තමයි අපි තරහ ගන්නේ. අපි කොයි වෙලාවකවත් ඇහැට පෙනෙන හටගෙන නැති වෙන රූපය රූපායතනය කියලා දැක්කොත් අපි එතන තරහ ගන්න නැහැ නේද කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව ගැන මට තරහ යනවා කියලා දෙයක් අබහුවේයිනේ වෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංඥා සංඛාර පිළිබඳව විඥානය ගැනයි තරහ යන්නේ කියන දේ අබහුවේයි. ඒ දේ නොදන්නකම නිසා අපි කෙනෙක් පුද්ගලයෙක් හැටියට ඒක ගෝචර කරගන්න තැන තමයි පින්නතුනේ අපිට අර දුක කියන දේ අකුසලය කියන දේ අපිට ගොඩ නැගෙන්නේ. දැන් මේ විදිහට ලෝකය කියන දේ පිළිබඳව සම්මර්ෂණය කරනකොට අපිට අර ධර්මතාවයන් විදිහට මේකේ යථාර්ථය ප්‍රතිවේද වෙනකොට අපිට ඒ කිසිම තැනක සත්පුද්ගල බවක් ගොඩ නැගෙන්න ඉඩක් නැහැ. එතකොට අකුසලයට ඉඩක් නැහැ. අකුසලය අනුත්පාදයට යනවා. කෙලෙස් ධර්මතා නොහට ගන්න බවට යනවා මේ ආර්ය දර්ශනය තුළ. ඇයි? මේක ඔබ නුවණින් කඩා බිඳ ගමන ඉවරයි. ඔය සමස්තය ඔබ නුවණින් කඩා බිඳ ගමලා ඉවරයි. ඔබ දැලෙන්නේ චිත්‍රයට නම් ওই චිත්‍රේ තියෙන දිට්ඨිය ඔබ නුවණින් කඩලා බිඳ ගමලා ඉවරයි. දැන් ඔබට චිත්‍රයේ පණවන්න තැන් හම්බ වෙන්නේ. මේක ඊටාම ගැඹුරු කාරණාවක්. ඔය තැනට කෙනෙක් නුවණ පවත්ත ගත්තොත් ඉන්නේ ලෙඩ වෙන්න කවුද ඉන්නේ? නකෝචි කන කස්සචි නම් කවුරුත් නැත්තම් කාගේවත් දේවල් ඇත්තෙත් නැත්තම් මේක ඇතුලේ. එහෙම වුණා නම් පින්නතුනේ මේකේ කිසිමම දෙයක් මෙතන පණවන්න ඔබට හම්බ වෙන්නේ නැහැ නකෝචි නකස්සචි. එනිසා මෙතනදී ඔබට පණවන්න කියලා ඒ කිසිම තැනක කිසිම දෙයක් ඔබට ලැබෙන්නේ නැත්නම් කිසිවෙකුට අයිති දෙයක් ඔබට ලැබෙන්නේ නැත්නම් දැන් ලෝකේ මොකක්ද ඔබට ලෙඩ වෙන්නේ? ලෙඩවීම කියන දුක ඔබට ගෙනල්ලා දෙන්නේ මොකද්ද? ලෙඩවීම කියන දුක ඔබට ගෙනල්ලා දෙන්නේ ගෙනල්ලා දෙන්න කෙනෙක්ව හම්බ වෙන්නේ කාගේවත් කියලා අයිතිවාසිකමක් එතෙන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අනත්ත් සංඥාව කියන එක ඔබ නිරන්තරයෙන් ප්‍රගුණ කර යුතුයි. ඒක ප්‍රගුණ කරනකොට ඔබේ ජීවිතයේ මේ බරසාරකම ලෝකෙට දෙන වටිනාකම් ලෝකේ නොවටිනාකම් අනුව ගිහිල්ලා ඇලීම් සහ බැඳීම් නැති කරගන්න තැන්, ගැටීම් නැති කරගන්න තැන් ඔබට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ මේක දිනු කරනකොට ඒක ක්‍රමානුකූලව අඩු වෙලා යන විදිහ, නැති වෙලා යන විදිහ ඔබට ප්‍රතිවේධ කරන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේක අත්දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ ටිකක් නුවණින් කල්පනා කරන්න බලන්න. මේ කතා කළේ මේ දොළොස් ආකාරයකට කතා කළත් කතා කළේ වෙන දේවල් ගැන නෙමෙයි. මේ ආයතන ටික හරහා ගන්න අරමුණු පිළිබඳවයි කතා කළේ. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දින දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ සහ අපි කතා කළා හිතට දැනෙන වේදනා, සංඥා, සංඛාර කියන දේවල් ටික දැන. එතන තියෙන විඥානනය පිළිබඳව. ওই ටික ගැනයි අපිට දකින්න තියෙන්නේ. ওই ටිකේ ඇත්ත යථාර්ථයයි තේරුම් ගන්නට අවශ්‍යයි. හටගත්තු ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ ওই ධර්මතා ටිකට. එතකොට ওই ධර්මතා ටික ඒ ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව තමයි පින්නතුනේ ඔබ අද දවසේදී ප්‍රතිවේද කළ යුතු වෙන්නේ. ඔබ අද දවසේදී දැක්ක යුතු වෙන්නේ. ඒක ප්‍රායෝගිකව අද දවසේදී ඔබ භාවිත කරන්නට පටන් ගන්නට ඕන. නැත්නම් ඔබ මේ ජීවිතේ ගෙවලා දාන්නේ නිකන් අපරාධ නිස්කාරණේ. මේ ලෝකේ ආහාරවත් දේ සාරවත් කියලා අරගෙන මරණයත් එක්ක අතහැරිලා යනකොට ඔබ ඒ වෙලාවේදී ඔබට කල්පනා වුණා කියලා මේ දේවල් වැඩක් නෑ නේද මේ දේවල් නැති වෙලා යනව නේද කියලා කිසිම තේරුමක් නෑ වටපිටාව හැරිලා බලන්නකො පින්නතුනේ අපි දන්න හඳුනන මිනිස්සු ඔච්චර නැති වෙලා යනවද කියලා හැකියාව තිබුණා අය නැති අය දුප්පත් පොසත් දෙදේකින් තොරව ඒ මිනිස්සු අරගෙන යන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒ මිනිස්සු අරගෙන යන මොකෙත් නැහැ. ගොඩනගාගත්ත ගොඩනගපු ලෝකේ අරගෙන යන මොකෙත් නැහැ. ඒ නිසා අපිට මෙතන යථාර්ථයක් තියෙනවා අපිට නුවණින් දකින්න දෙයක්. ඒ දකින්න තියෙන්නේ පින්නතුනේ අපි අපේ නුවණින් ප්‍රතිවේධ කරන තැන අපි ගෙනල්ලා දෙන ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනය තමයි අද දවසේදී අපි දැක්කේ. එතකොට අපිට තේරෙලා තියෙනවා ලෝකේ සාරවත් දේ මොකද්ද කියලා. අර අසාරවත් දේවල් අතහැරිලා ගිහිල්ලා අපිට ඒ දේවල් පසුපස්සේ ගිහිල්ලා දුක් විඳින මනස අපිට නැති වෙලා තියෙනවා. අර දේවල් මත විඥානයේ පිහිටවල ආපහු ගිහිල්ලා අපි ඒ දේවල් මත අපේ මනස පිහිටවාගෙන කෙලෙස් උපද්ද ගන්න ගැතිය අපි නැති කරගෙන තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වී යුත්තේ පින්නතුනේ තෙන්ට යන්නේ. ඒකට අවශ්‍ය මඟ තමයි ඔබ භාවිත කළ යුත්තේ. ඊට අවශ්‍ය ප්‍රතිපදාව තමයි ඔබ පිරිය යුතු වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න අනාත්ම සංඥාව කෙසේ හෝ අත්මහැර ඔබේ ජීවිතයට පුරා ගන්නවා කියලා. ඉතින් අද දවසේදීත් ඔබ සියලු දෙනාම මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වලා වටිනා කුසලයක් සිදු කරගන්න තේදෙන මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අත්යෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම නිවන සැනසීම පිණිස මේ කුසලයේ හේතු කාරණතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං සබං ඒ වගේ මේ සියලු කුසල ධර්මයන් ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්පත් අපි අනුමෝදන් කරමු සියලු ඥාතීන් මේකෙන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වේලබත්වා ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ උතුම් කුසලයේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ඔබට මේ උතුම් ධර්ම ලාභය ලබා දෙන්නට කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු හේ කියලා පින් අනුමෝදන් වන්නේ හැම දිනකටම පෙරවන්.